අදත් විසුද්ධි මාර්ගයේ කාංකා විතරණ විසුද්ධිය පිළිබඳවයි දේශනා. කාංකා කියන්නේ සැක. අවිශ්වාස විමති. ඒ සැක නැති කරගෙන සියලුම දික්ටි වලින් මිදෙන ආකාරය. දික්ටි කියන්නේ වැරදි දැකීම. ඒ වැරදි දැකීම් වලින් නිදහස් වෙලා සම්මා දිට්ඨියට එන්නේ කොහොමද කියන කාරණය. එයි අපිට තාම සම්මා දිට්ඨියට එන්න බැරි වුණා. සම්මා දිට්ඨියට ආවනම් අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා තමයි සමාධිට්ඨි. එහෙනම් තාම අවබෝධුන් නැහැ. ඒ අවබෝධ නොවුන නිසා අපිට නැවත නැවත බණහඬ වාඩි වෙන්න වෙනවා. එහෙනම් අදත් මේක අවබෝධ කරගත්තේ නැත්නම් තවත් දවසක බණහඬ වාඩි වෙනවා. සසරෙන් නිවනට බණ කියන්නේ. ඒ නිසායි මං කිව්වේ තන්පත් වූ සිතින් අහන්න. ආර්ය න්‍යාය හේතුඵල ධමයි. ආර්ය න්‍යාය හේතුඵල ධමයි. ඒ කියන්නේ යම් තැනක හේතුවක් තියනවාද එතන ඵලයක් හට ගන්නවා. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. අපි පසුගිය දේශනාවල සිද්ධ කරා ඇස බාහිර රූප කන හේතුඵල අනුව සකස් වෙන ආකාරය. කන බාහිර ශබ්ද ඒ දෙක නිසා හැදෙන සිත හේතුඵල අනුව සකස් වෙන ආකාරය පෙර භවය වර්තමාන භවය අනාගත භවය සම්බන්ධ කරලා. ඒ අනුව කම්මා කමස්සකත සම්මා දිට්ඨි පිළිබඳව අපි දේශනා කළා. විපස්සනා සම්මා දිට්ඨි හා චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨි පිළිබඳව දේශනා කළා. මේ ධර්මතා තුන අපට අනුපිළිවෙලට එන්න ඕනේ. කම්මස්සකත සම්මා දිට්ඨි කර්මයට අනුරූපවයි මේ සිද්ධ වෙන්නේ. විපස්සනා සම්මා දිට්ඨි පටිච්ච සමුප්පාදයට අනුවයි. හේතුඵල ධම අනුවයි සිද්ධ වෙන්නේ. තියෙන්නේ දුකක් දුකට හේතුවක් තියෙනවා දුක නැති කිරීමක් තියෙනවා නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. දුකාරය සත්‍ය දුක සමුදාරය සත්‍ය දුක නිරෝධාරය සත්‍ය දුක නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. අද දේශනා කරනවා තවත් ඉන්ද්‍රිය ධර්මයන් එකක් හෝ දෙකක් හෝ කීපයක් මූලික කරගෙන. කනයි ඇයි පිළිබඳ පසුගිය දේශනාවල තියෙනවා. අද දේශනා කරනව නාස්‍ය බාහිර ගන්ධය ඒ දෙක නිසා හැදෙන සිත. නාස්‍ය දන්නවා. සම්මුති වචනයක්. ප්‍රඥාප්තිය. සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන් හඳුනා ගන්න දීලා තියෙන නමක් වේ. හැබැයි ඔකේ සත්‍ය සතර මහා ධාතු. නාසය කියන්නේ සම්මුති වචනයක්. නාසයක් නේ. ඒක නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. හැබැයි සතර මහා ධාතුන්ට ආයශ චිතක්ෂණ 17යි. තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ නාසය කියන මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පැවැත්ම විනාශය සිද්ධ වෙනවා. පටන් ගැනීමත් සිද්ධ වෙනවා. හැඩයත් සිද්ධ වෙනවා. පැවැත්මත් සිද්ධ කරනවා විනාශයත් සිද්ධ කරනවා. කොච්චර කාලයක් තුලද? චිතක්ෂණ 17ක් තුල. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊට වඩා කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපිට තියෙන බව පේනවා. ඇයි ඒ පේන්නේ? කරුණු හතරක් ඔය සඳහා ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. වර්තමානයේ මේ මොහොතේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී මොකද්ද කර්මයෙන් හදනවා සතර මහා ධාතුන් ආ සුද්දාශ්‍රක කලාපය සතර මහා ධාතුන් නේවා සුද්දාශ්‍රක කලාපය කර්මයෙන් හදනවා සීතෝෂ්ණ අනුව හදනවා සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා ආහාරයෙන් හදනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත මේක සහදනවා සකස් කරනවා ඒ නිසා පැවැත්මක් තියෙන බව පේනවා ඕකට මූලික ධර්මතාවය පෙර කර්මයයි මූල ධර්මතාවය පෙර කර්මයයි ඒ පෙර කර්මයෙන් කියන්නේ. පටන් ගත්තේ කර්මයෙන් හින්දා. හැඩය හැදුවේ කර්මයෙන් නිසා. පැවැත්ම කාලය තීරණය කළේ කර්මයෙන් නිසා. අවසානයේ තීරණය කළෙත් කර්මයෙන්. උදාහරණයක් ගත්තොත් කුසරජ්ජුරුවන්ගේ නාසය මූණ මැද්දි කැවුමක්. එතකොට හැඩය හැදුවේ කවුද? පටන් ගන්නම හැදුවේ කවුද? පැවැත්ම හැදුවේ කවුද? අවසානයේ හැදුවේ කවුද? හ්ම් කර්මයේ විසින් හැදුවේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔක කර්මයටයි තියෙන්නේ. කර්මය කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. සිතුවිල්ලේ බලවත් බව කර්මයයි. සිතුවිල්ලක් කර්මයක් වෙන්නේ. කර්ම විඥානයක් වුණොත් ප්‍රතිසන්දියක් තියෙනවා. කර්මයකට ප්‍රතිසන්දියක් අරන් දෙන්න බෑ. කර්ම විඥානයක්. ඒයි කර්ම විඥානයක් කියන්නේ කර්ම කියන්නේ බලවත් වෙච්ච සිත. අර කැවුන් ටික උදුරලා ගත්තේ බලවත් වෙච්ච සිතෙන්නේ. හ්ම්. ඒතොර සිත එතන බලවත් වුණා. ඒතොර ඒක කර්මයක්. තේරෙනවද? ඒතොර ඒ විඥානයත් එක්ක පැටලිච්ච ප්‍රතිසන්දි විඥානය. ඒ කර්මයත් එක්ක පැටලිච්ච ප්‍රතිසන්දි විඥානය තමයි හැඩය හැදුවේ. පැවැත්ම හැදුවේ. විනාශය හැදුවේ. දැන් තේරුණාද? එහෙනම් පෙර කර්මයටයි තියෙකක් මේක. ඒ මූල හේතුවයි. කර්මයට හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. ඔය කරුණ දෙක තාම ඉවත් වෙන්නේ නැහැ සිතින්. ඒ තාක්කල් මේ හැඩය හදයි. ඒක අභවයටත් හදනවා. ඒ හදන්නේ සතර මහා ධාතුන්ගේ හැඩයක්. නිසා නාසයක් නාසයක් නැහැ. සතර මහා ධාතුන්ගේ හැඩයක් හදන්නේ. දැන් පැහැදිලිද? කොසරජ්ජුරුවන්ගේ හැඩය හැදුවේ කවුද? කර්මයේ විසින්. එතකොට කර්මයට හේතු වුණේ අවිද්‍යාවයි. කැවුන් ටික උදුරලා ගත්තේ තණ්හාවෙන් නෙමෙයිද? හ්ම්. තණ්හාවට හේතුව අවිද්‍යාව නෙමෙයිද? හ්ම්. අවිද්‍යාව තණ්හාවට හේතුයි, තණ්හාව අවිද්‍යාවට හේතුයි. ඒ අනුව කර්මයක් කළා. ඒ අනුව සතර මහා ධාතුන්ගේ හැඩයක් හැදුවා. පටන් ගැනීම හැදුවා, හැඩය හැදුවා, පැවැත්ම හැදුවා, විනාශය හැදුවා. පුබ්බන්තේ ඥානං. දැන් එතකොට අපේ හදලා තියෙන්නේ කර්මයෙන්ද එහෙම නැත්නම් වෙන කවුරු හරි හදලා දුන්නානේ දෙවියන් වහන්සේ මැව්වද මහා බ්‍රහ්මයා මැව්වද දෙවියන් වහන්සේගේ කැමැත්තද මනත වෙන කවුරු හරි හදුවද කර්මයට අනුරූපද කර්මයට අනුරූපයි එහෙනම් ඒකට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා ආශ්‍රව කාම ආශ්‍රව මේක කැමති එකක් ඒකට සිත ඇලිලා තියෙනවා නාසයට කැමතියි ඇහැටත් කැමති, කනටත් කැමති, නාසයටත් කැමති, දිවටත් කැමති, ශරීරයටත් කැමති, මනසටත් කැමති. කැමතිනේ. ඉතින් කැමතිදී කාමයයි. කැමති. එතකොට කැමති කියන්නේ ආශ්‍රව. කියන්නේ චන්දරාගය. දැන් නාසයට චන්දරාගය තියෙනවද? තියෙනවා. ඒ චන්දරාගේ හේතුවයි. හොඳයි. ඔය නාසය අයිති වෙන්නේ රූපේට. රූපයට නෑ ඉතින් ඔක. නාමයට නෙමෙයි. නාමයක් උපදවන්න ඕක ප්‍රත්‍ය වෙනවා මූලික වශයෙන්. එහෙනම් මේකයිතු රූපයට. සතර මහා ධාතුන්ටනේ රූප කිව්වේ. ତොර නාසයයිති සතර මහා ධාතුන්ට නම් මේකයිතු රූපයට. නාසයයිති. ඒකට තියෙන චන්ද්‍රාගය තෘෂ්ණාව. හරිද? එතකොට දැන් රූපය සිතත් එක්ක පැටලිලා නැද්ද? සිතින් ඔක අල්ලගෙන නැද්ද? අල්ලන් තියෙනවා. සිතට කියන්නේ නාම කියලා. දැන් නාම රූප දෙකක ක්‍රියාවද්ද තියෙන්නේ. හ්ම්. සිතේ ක්‍රියාවක් තියෙනවා. රූපේ ක්‍රියාවක් තියෙනවා. ඒ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවා නම් එතන ක්‍රියාවක්. ඒතොර සිතේ ක්‍රියාවක් තියෙනවා. සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා. සනයක් සනයක් සනයක් පාසා සිතුවිලි එනවා යනවා එනවා යනවා ඇති වෙනවා නැති වෙනවා. සනයක් සනයක් පාසා. එහෙනම් නාසයට ඇලුම් කරන සිත චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. ඒ samudāri සත්‍යයයි. හරිද? දැන් නාසය කියන්නේ රූප, සිත මේකේ බැඳිලා තියෙනවා. නාම රූප දෙක ක්‍රියාත්මකයි. පැහැදිලිද කියන එක. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය දැන් නාසයට ඇලුම් කරන්න ගිහිල්ලා කොහෙද ගිහින් දැම්මේ ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒ දුක්ඛාරි සත්‍යයි පැහැදිලිද කියන එක ඒ දුක්ඛාරි සත්‍යයි එයි නාසයට ඇලුම් කරන්න ගිහිල්ලා චන්දරාගය පවත්වන්න ගිහිල්ලා ඒ අනුව අවිද්‍යාව ක්‍රියාත්මක වුණා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය තවත් නාම ධර්මයකට ප්‍රත්‍යයයි. ඒ තමයි කර්ම කියන නාම ධර්මයට. කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි කියන්නේ නාම ධර්මයක්. ප්‍රචන්දරාගය කියන නාම ධර්මය අවිද්‍යාව කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව කියන නාම ධර්මය සංස්කාර කියන කර්ම වලට ප්‍රත්‍යයයි. කර්ම ප්‍රත්‍යයයි විපාක වලට හැදුවා හැඩි. දැන් තේරෙනවද? එහෙනම් ආපස්සට පරීක්ෂා කරාම හේතු අහුවෙනවා. පටිච්ච සමුප්පාදය දන්නවද? මේ පටිච්ච සමුප්පාදය තුළ මේ සියල්ල තියෙනවා. උත්සාහ කරන්න, මහන්සි ගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න ඒ තුළ සියල්ල තියෙනවා. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඕකනේ ඔය හොයන්නේ. තාම හම්බුන්නේ නැත්තේ ඕකනේ. ආ චතුරාර්ය සත්‍යනේ. එහෙනම් මේකට ඇලොම් කිරීම වශයෙන් මේක දෙකේ ක්‍රියාව පටන් ගත්තා. ඒ ප්‍රතිසන්දි විඥාණය සම්බන්ධ කළානේ. අර කුසරජ්ජුරුවන්ගේ කර්මයට අනුරූපව ඒක බැඳිච්ච තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච ඒ කර්ම විඥාණය මවගේ කුසේ බැසගත්ත අර යුක්තාණුවට සම්බන්ධ වෙලා. තේරෙනවද කියන එක? ඒතර නාම රූප දෙකේ ක්‍රියාවක්නේ වැඩුණේ මවගේ කුස තුල. පුද්ගලයේ පහළ වුණේ නැහැ. නාම රූප දෙකේ ක්‍රියාව කුස තුල පටන් ගත්තා. ඒ වැඩිම තුල ආයතන 6ක් පහළ වුණා. ආයතන 6ක් පහළ වුණා නම් ස්පර්ශයක් සිද්ධ වෙනවම තමයි ආය නවත්තන්න බැහැ. ස්පර්ශයක් සිද්ධ වුණොත් විඳීම් පසපච්චය වේදනා. විඳීම් හයක් තියෙනවා. විඳීම් හයක් තියෙනවා නම් ඇලීම් හයක් තියෙනවා. ඇලීම් හයක් තුනෝ උදා උපාදාන හතරක් තියෙනවා. උපාදාන තුනතයි කර්ම කරනවා. කර්ම කරනවාද? උප්පත්ති භවයක් ලැබෙනවා. උප්පත්ති භවයක් ලැබෙනවද? පහල කරනවා. ජාති ඊගාවට මොනවද හම්බෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවන්. ඒ අයිති දුකට, දුක්ඛාරි සත්‍යයට. ආපස්සට පරීක්ෂා කරා හේතුව. පටිච්චසමුපාදේ ආපස්සට පරීක්ෂා කරන්න. හේතුව මොකද්ද? චන්ද්‍රාගයයි. දැන් ඒතකොට හේතු අයින් කරන්න ඕනේ. ඇයි? බුදුරජාන් වහන්සේ දේශනා කර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යංකින්චි සමුදය ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ යමක් ඇද්ද? ශරණයක් තුල නැති වෙනවා. සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් චන්දරාගය කියන සිතුවිල්ල හේතුන්ගෙන්ද හටගත්තේ? ඔව් අවිද්‍යාවෙන්දනේ. නොදන්නකම නොතේරෙනකම නොවැටහීම මුලාව නිසා තමයි චන්දරාගය තියෙන්නේ. ඒ කියන්නේ කැමැත්තෙන් ඇලෙන්නේ යමකට. එතකොට නිවැරදිව දැනගත්තද, දැකගත්තද, අවබෝධ කරගත්තද, වටහාගත්තද අවිද්‍යාවට ඉඩ නැහැ. ඒතර අවිද්‍යාවට ඉඩ නැත්තේ චන්දරාගය අයින් කරන්. චන්දරාගය අයින් කරා නම් එයා විද්‍යාව උපදවලා. එහෙනම් චන්දරාගය කියන්නේ තෘෂ්ණාව හෙවත් samudārya සත්‍යයයි. දැන් ඒකට හේතු අයින් කරන්න ඕනේ. නාසයට තියෙන චන්දරාගය අයින් කරන්න කිව්වා. එතකොට මොකද කරන්නේ? අවිද්‍යාවට ඉඩ නැහැ. අවිද්‍යාවට ඉඩ නැත්නම් සංස්කාර හැදෙන්නේ නැහැ පිළිබඳව. සංස්කාර නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අවිච්ඡයත්තේ වශයෙන් විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ එතනින් එහාට නිරුද්ධයි ආයේ නැවත හටගන්නේ නැහැ. ඉතින් දැන් නැවත හදන්න ඕනේද හට නොගන්න තැන හොඳද? මොකක්ද හොඳ? හටගන්න එකද හොඳ? නැහැ. පැවැත්මද හොඳ? නොපැවැත්ම හොඳයි. හට නොගන්න තැන. ඇයි? හට ගන්න තැන තියෙන්නේ ජරා මරණ වලට ගිහින් දානවා. ඒක දුක්ඛාරය සත්‍යය. කර්මයේ තේරුම් ගත්තා පුබ්බන්තේ ඥානං පෙර භවයේ කර්මය. ඒකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ පෙර භවයේ කර්මයෙන් කියන එක නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් තේරෙනවද? විපස්සනා සම්මාදිට්ඨි හේතුන්ගෙන්මයි හටගත්තේ. එතන විදර්ශනා ඥාන හේතුන්ගෙන්මයි හටගත්තේ. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය. ඇතුළත් දුක්ඛාරය සත්‍ය ළඟ ගිහිලා නැවතුවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියන තැන නවත්තලා තියෙනවා. ආපස්සට පරීක්ෂා කළා සමුදාය සත්‍ය අහුවෙන චන්දරාගේ හින්දායි මේක උනේ. එතකොට සමුදය බුදුරජාන් වහන්සේ දේශනා කරේ තියාගන්නද අයින් කරන්නද? හේතු අයින් කරන්න කිව්වනේ. එතකොට මොකද්ද? නාසය නිවුණා. චන්දරාගේ තියෙන තාක්කල්ලායි හදනවා. චන්දරාගයේ තියෙන අවිද්‍යාව තියෙන තාක්කල්. චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව චන්දරාගයට ප්‍රත්‍ය වෙනවා. දැන් එතකොට එහෙනම් නාසයට තියෙන චන්දරාගය අපි අවසන් කරන්න ඕනේද නැද්ද? අවසන් කරන්න. කවද්ද? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. තව අවුරුද්දකින් වුණත් පුළුවන්. හැබැයි අදත් පුළුවන් මේ දැනුත් පුළුවන්. තේරෙනවද? එතකොට දැන් බාහිර බාහිර සුගන්ධයෙන් එන්නේ මේකට. නාසයට හමු වෙන බාහිර ගඳ ගඳ සුවඳනේ. ඔය ගඳ සුවඳ මොනවද හැදිලා තියෙන්නේ? ඒ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගේ ඒ ස්වභාවය තමයි ගඳ සුවඳින් අපිට පෙන්වන්නේ. සතර මහා ධාතුන්ගේ ස්වභාවය පෙන්වන්නේ. නාසය සතර මහා ධාතුන් ගෝචර වෙන ගඳ සුවඳ සතර මහා ධාතුන්. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හැබැයි ඒක හැදෙන්නේ කර්මයෙන් නෙමෙයි. බාහිර ගඳ සුවඳ හැදෙන්නේ කර්මයෙන් නෙමෙයි. ඒක හැදෙන්නේ සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ටම ප්‍රත්‍ය වෙනවා. පට වියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාස්ඨක කලාපය බාහිර ගඳ සුවඳ ඒ සුද්දාස්ඨක කලාපයටම නැවත නැවත නැවත නැවත ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. එහෙනම් ඒ බාහිර සුගන්ධයත් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. ওই දෙක නිසා සිතක් හැදෙන බව දන්නවද? බාහිර අධ්‍යාත්මික නාස්යයි බාහිර ගන්ධය නිසා සිතක් හැදෙනවා කියලා. දැන් Tamanට ගඳ සුවඳද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ නිස්සත්ත්ව නිචීව කියලා. සත්‍යෙක් නෑ. ජීවෙක් නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙන්නේ. දැන් නාසයේ ක්‍රියාවක් තියෙනවා. බාහිර ගඳ සුවඳ ක්‍රියාවක් තියෙනවා. ඒකත් ඇති වෙනව නැති වෙනව. මොහොතකින් නැති වෙලා යනවා. එහෙනම් මේ දෙක නිසා සිතක් හැදෙනවා. ඒකට කියනවා ගාන විඥාන. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒ සිත හැදුනේ නාසයේ ගන්ධයෙන් හින්දා නෙමෙයිද? දැන් මට ගඳ සුවඳද? මට සුවඳයි මට ගඳයිද එහෙම නැත්නම් මේ සතර මහා ධාතු බාහිර ගඳ සුවඳ නැමැති සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වීම නිසා මේ දෙකේම නැති එකක් ආවද? නාසයේ සිත් තියෙනවද? එහෙනම් බාහිර ගඳ සුවඳ සිත් තියෙනවද? නැහැ. හැබැයි බාහිර ගන්ධයන් මේ නාසයත් එක්ක ගැටෙනවත් එක්කම මොකක්ද එන්නේ? කොහෙවත් නැති එකක් එන්නේ. දැන් ඔකට හොඳ උදාහරණ තියෙනවනේ. අතේ ශබ්ද නැහැ. බෙරේ ශබ්ද තියෙනවද? හැබැයි අතයි බෙරේ ලංකර શબ્දයක් ගන්න බැයිද? ඒ શબ્ද කොහෙද තිබ්බේ? අතෙත් නැහැ බෙරෙත් නැහැ හේතුන්ගෙන් හටගත්තා. බෙරේට තට්ටු කරාද? අතෙත් නැති શબ્ද බෙරෙත් නැති શબ્දයක් ආවා. නාසයේ සිත් නැහැ. නාසය තුළ සිත් තියනවද? බාහිර ගන්ධයේ සිත් තියනවද? ඒත් නැහැ. හැබැයි ඒ දෙක සම්බන්ධ වීම නිසා සිතක් උපදින කොහෙවත් නැති සිතක්. හැබැයි ඒ සිත ප්‍රත්‍යයට අනුරූපවයි ඒ ඵලය හටගන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාර. උපකාරයට අනුරූපව නෙමේ දේ ඵලය. උපකාරයට අනුරූපව ඒ ඵලය හටගන්නේ. යන්තන්නං ගඳ ඒ අනුව නෙමේ දේසිත හටගත්තේ. ගොඩාක් ගඳන ඒ අනුව නෙමේ දේසිත හටගත්තේ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට නම් ගඳන ඒ අනුව නෙමේ දේසිත හටගත්තේ. එතකොට ප්‍රත්‍යයට ඒ කියන්නේ උපකාරයට අනුව නෙමේද සිත හටගත්තේ. ප්‍රත්‍යයට අනුරූපයි සිත හටගත්තේ. හොඳයි. ඒ හටගන්න සිතට කියන්නේ විපාක විඥාන. අරමුණ දැනගන්නවනේ විඥාන කියන්නේ. ගඳ සුවඳ දැනගන්නේ විඥානේ. ඒ නිසා ඒකට ගාන විඥාන කියනවා. ගඳ සුවඳ දැනගන්නා සිතට මොකද්ද කියන්නේ? ගාන විඥාන. ඔය ගාන විඥානේ තුන් ආකාරයි. කොහොමද? ඊටාම දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්යාගේ නිවස සුවඳවත් කරනවා දොරකොඩ තියෙන මල් ගහේ මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා පීරිස්සියක නැත්තම් කෝප් එක දාලා. නැද්ද? හරි. දැන් ඔය කට්ටියගේ ගෙවල් වල තියෙන ඒවත් පරිසරය, ඇතුළත පරිසරය සුවඳවත් කරනවා. එයා ප්‍රශ්න එකක් ගහලා. නැද්ද? හොඳයි. මාලිගාවල් වල ඉන්න මිනිස්සු, සිටු මැදුරු වල ඉන්න මිනිස්සු, රජ මාලිගාවල් වල ඉන්න මිනිස්සු පැය 24ම සුවඳවත් කරලා නැද්ද? එතකොට ඒ ඇත්තන්ට නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? අර මහා මන්දිරවල ඉන්න අයට? දැන් ඔය ඇත්තන්ටත් අර එයා ප්‍රශ්න එක ගහගත්ත අවස්ථාව විතරක් නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? අර දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්සයා ගහෙන් මල් ටික කඩාගෙන ඇවිල්ලා වතුරට දාලා එතනින් යාට නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? හැදෙනවද නැද්ද? ඉතින් හේතුඵලනේ. කොච්චර දුර යන්න ඕනේ නැහැ. හැබැයි තුන් ආකාරයක් තියෙනවද? කවුද තුන් ආකාරයට බෙදුවේ? අන්න ඒවා තමයි හොයාගන්න ඕනේ. කවුද සිත හැදුවේ තුන් ආකාරයකට? ඉතින් දෙවියන් වහන්සේගේ මැවීම නම් ඇයිද කියන්නේ මේ තුන් ආකාරයක තුන් ආකාරයකට හදලා තියෙන අර මහා මන්දිරේ රජමාලිගාවේ තියෙන සුම ධර්මනුස්සයට ආග්‍රහණය කරන්න වාසනාව නැද්ද? කවුද ඒක උදුරගත්තේ? කවුද නැති කළේ? කර්මයේ විසින්. දැන් තේරෙනවද? හ්ම්. එතකොට එහෙනම් ඒ නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිත තුන් ආකාරයේද? දැන් එතකොට සුගන්ධයටත් කැමති. නාසයටත් කැමති. නාසයටත් චන්දරාගය තියෙනවා. බාහිර සුවඳටත් චන්දරාගය තියෙනවා. ඒ දිග නිසා හැදෙන සිතටත් චන්දරාගය තියෙනවද? නිවන් දකින්න හම්බෙන්නේ. එයි. ඉතින් හේතු හදලානේ. ඒ හේතු හැදුවොත් ඵල ඵල භුක්ති විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රිය දෙයට ඇලෙනවද? සසර යන්න වෙනවා. ප්‍රිය දෙයෙන් සිත අයින් කරනවද? සසරෙන් නිවනට. දැන් එහෙනම් නාසයට තියෙන චන්දරාගය අයින් කරනවා අවබෝධය තුල. ඇයි? මේක සතර මහා ධාතුන්ගෙන් සකස් වුනේ කර්මයට අනුරූපවයි හැදිලා තියෙන්නේ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවා. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. මට මොකටද මේක? සෙනෙහ සෙනෙහක් පාස ඇති වෙනව නැති වෙනව ඒ තමයි අනිත්‍යයි කියලා කිව්වේ. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි මගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි ඵලේ හැඩගෙන තියෙන්නේ. උපකාරයට අනුවයි පෙර භවයේ කරගත්ත කර්මයට අනුරූපවයි මේක හැදිලා තියෙන්නේ. නැද්ද? එතකොට බාහිර ඒකට නාසයට දැනෙන සුවඳ ඒක සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ම ප්‍රත්‍ය වෙලා නිපදවන ධර්මතාවයක් අපිව මුලා කරන්න සංඥාවෙන් ගන්නේ දැන් ඒ දෙක නිසා හැදෙන සිත ඒ දෙක නිසා හැදෙන්නේ සිතක්. නාසය ඇතුලේ සිත් නැහැ. බාහිර ගන්ධයේ සිත් නැහැ. හැබැයි මේ දෙක සම්බන්ධ වීම නිසා සිතක් හැදෙනවා. මේ සම්මුති දේශනා නෙමෙයි මේ පරමාර්ථ දේශනායි. සම්මුති දේශනා තුළ මේක අවබෝධ කරන්න බැහැ අමාරුයි. පරමාර්ථ දේශනා තුළ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ. දැන් පැහැදිලිව පෙන්වන්නේ දැන් දුක කියන තැන ගිහින් නවත්තනවනේ. එහෙනම් මේ ගාන විඥාණය හේතුඵල ධර්මතාවයක්ද නැද්ද? හේතුඵල ධර්මතාවයක්. ඒතර ඒ ගාන විඤ්ඤාණය කැමති නම් එතන තියෙන තණ්හාවද නැද්ද? කැමති කියන්නේ තෘෂ්ණාවනේ, චන්දරාගයනේ. ඒතර චන්දරාගය කියන්නේ තණ්හාවනේ. ඒතර තණ්හාව හේතුවනේ. දැන් හේතුව මොකද කරන්නේ? හේතු අයින් කරන්න වෙනවා. නැත්තම් නැවතත් නාසයක් නියත වශයෙන්ම හදනවා. නියත වශයෙන් නාසයක් ඇදුවොත් ඒකට ගඳ සුවඳ නියත වශයෙන් සම්බන්ධ වෙනවමයි. ඒ දෙක නිසා සිතක් හැදෙනවමයි ඒ සිතට ඇලෙනවමයි. නැද්ද? ඇලෙනවා. ඒ සිතට ඇලෙනවා. එහෙනම් ගාන විඥාණය ඒතකොට සම්බන්ධ වෙලා තියෙන්නේ රූපයත් එක්ක. ඒ රූපයත් එක්ක කිව්වේ නාසය රූපනේ. බාහිර ගන්ධයත් රූප. එහෙනම් නාම රූප දෙක නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? නාසය කියන්නේ රූප. ඒතකොට ගන්ධ සුවඳ දැනගැනීමේ සිත නාම. හරිද? ඒතකොට නාම රූප දෙක නේද මේ ක්‍රියාත්මක වෙන්නේ? නාම රූපච්චය සලායතන සලායතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය හ්ම් දැන් කොහෙද කියලා නැවැත්වි නාසයට කැමති නම් ඒත් ගිහිලා නවත්තන්නේ දුක කියන තැන බාහිර සුගන්ධයට කැමති නම් ඒකත් ගිහිලා නවත්තන්නේ දුක කියන තැන ඒ සිතක් හදනවනේ ඒකට ඒතකොට සිතට කැමතිද ඒකත් ගිහින් නවත්තන්නේ දුක කියන තැන ඒතර ගාන විඥාණය නාම රූප දෙක රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥාණය. විඥානපච්චය නාම රූපං. ප්‍රතිසන්දි විඥාණයට හේතු පෙර භවයේ කරගත් සංස්කාර ඒ කියන්නේ කර්ම කර්ම නිසා තමයි තුන් ආකාරයකට බෙදුවේ. හීන මධ්‍යම ප්‍රනීත ආකාරයෙන් තුන් ආකාරයකට බෙදුවේ සංස්කාර හේවත් කර්මයේ විසින්. ඒ සංස්කාර හේවත් කර්ම එක පැටලිලා ආපු විඥාණය තමයි අර විපාක පිණිස අපිට සකස් කරලා දෙන්නේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී. තේරෙනවද ගැඹුරුට යන්නේ? ඒතර සංස්කාර වලට හේතු සංස්කාර හැදුවේ සංස්කාර කියන්නේ සිතුවිල්ලක් විතරයිනේ. කුසල සංස්කාර අකුසල සංස්කාර කියන්නේ සිතුවිලි විතරයි. මේ ශරණයක් තුල ඇතිලා නැතිලා යනවා. ඒකට හේතු අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. අවිද්‍යාවට හේතු චන්දරාගය චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඇයි? සනයක් තුල ඇලෙනවා නම් ඒක සිතුවිල්ලක් නෙමෙයිද? දැන් ඒතකොට හේතු අයින් කරනවා. අයින් කරන්න ඕනේද නැත්? ඇයි? ඇලුනොත් විද්‍යා නෙමෙයි අවිද්‍යා. නොඇලුනොත් විද්‍යා. ඇලුනොත් අවිද්‍යා. එහෙනම් චන්දරාගේ අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාර ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. නාම රූප දෙකේ ක්‍රියාවක්. ගිහින් නවත්තනවායි දුක කියන තැන. ඒක ආර්ය සත්‍යයක් කිසි කෙනෙකුට කියන්න බෑ නෑ කියලා. ඒතකොට අපිට භව තුනක් පිළිබඳව ගැටලුවක් විසඳනවා මෙතන. පෙර භවයේ කර්මයෙන් හටගත්. ඒකට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් මේ හේතුඵල දර්ශනය විපස්සනා සම්මාදිට්ඨිය. ගිහින් නවත්තන තැන දැක්කා. ඒක චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දුක ආර්ය සත්‍යයක් දුක කියන තැන. ආපස්සට පරීක්ෂා කළා චන්ද්‍රාගය හේවත් තණ්හාවයි. ඒ සමුදාය සත්‍යයයි. දැන් එතකොට හේතු අයින් කරන්න ඕනේද නැද්ද? හේතු අයින් කරන්න ඕනේ. එතකොට ඵල ඵලේ නිරෝධයි. මොකද්ද ඵලේ දුක? නිරෝධයි. ඒ නිවනයි. එතනට අපි කොහොමද ආවේ එතනට ආවේ? පන්සිල් ගත්තා. සමාධි වූ සිතින් බණ ඇහුවා. ප්‍රඥාව උපදවාගෙන නැගිට්ටා. එතකොට කරුණු කීයක් සම්පූර්ණද? සීල ප්‍රඥා. ওই පියවර තුන මොකේද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හ්ම්. දැන් එතකොට දැන් සම්පූර්ණද? ආ? නැද්ද තාම? තාම තේරුන්නේ නැද්ද කියන එක? පැහැදිලි නැද්ද? හේතු අයින් කරන්න ඕනේ නේද? හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවා. කැමැති ප්‍රවෘත්තියටද? පැවැත්මටද? එහෙනම් දුකට කැමැති වෙන්න වෙනවා. එයි දුක කියන තැන ගිහින් නවත්තනවා. පැවැත්මට කැමති නම් දුකට කැමති. පැවැත්මට අකමැති නම් චන්දරාගය අයින් කරන්න දුකෙන් නිදහස්. දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ අපට. අපි බණ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න. දුක කියන එක අවබෝධ කරගත යුතු ධර්මයක්. අර කෙරවලට පරික්ෂා කරලා බලන්න හොඳට බුද්ධියෙන් පරීක්ෂා කරන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ජාති නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති දුක්ඛඳේ අවසානයේ එයි එතකොට පටිච්චසමුප්පාදය තුල නෙමෙයිද තියෙන්නේ? මේක පැහැදිලිවම අවබෝධද? මේක පැහැදිලිවම දැනගත්තද? දැකගත්තද? සෝවන්. කාටවත් කියන්න යන්න එපා. Tamanට හිතා ගන්න පුළුවන්. අනේ පිටිසිරිතුමාට එදා කිව්වා. Tamanට මේ ධර්මය මේ ආකාරයෙන් අවබෝධ වුණොත් මම අපාය ගමන අවසන් කළා කියලා හිතා ගන්න කිව්වා. මම තිරිසන් ලෝකෙට යන ගමන අවසන් කළා කියලා හිතාගන්න කිව්වා. මම പ്രേත ලෝකෙට යන ගමන අවසන් කළා කියලා හිතාගන්න කිව්වා. නියත සම්බෝධි පරායන පුච්චලේ මම සෝවාන් කියලා නැගිටින්න කිව්වා. අනේ පිටිසිටුමාට කිව්වේ. මේ හේතුඵල ධර්මතාවය අවබෝධය කාංකා විතරන විසුද්ධි. හේතුන්ගෙන් හටගන්නේ. යම් තැනක හේතුවක් හටගත්තද එතන ඵලයක් නියත වශයෙන්ම හටගන්නවා. හේතු අයින් කළොත් ඵලය නැහැ. උදාහරණයක් කියනවා. මේ චන්දරාගය හෙවත් තණ්හාව. මහා ගහක් කපලා බිම දානවා. මහා ගහක් කපලා බිම දානවා. බිම දාලා ඒකෙන් සියලු මුල් ටික උදුරනවා. පුංචි මුලක්වත් තියන්නේ. සියලු මුල් ටික උදුරනවා. ඒ සියල්ල පුංචි කෑලි වලට කපනවා. සියලු මුල් ටිකයි, කඳයි, අතුයි, කොළයි ඔක්කොම පුංචි කෑලි වලට කපලා තද අවුවේ වේලනවා. තද අවුවේ වේලලා ගිනි තෙල පුච්චනවා. ඒ පුච්චපු තැන තියෙන අලු ටිකත් අරගෙන කුල්ලක දාලා සුළඟේ පොළනවා. තේරෙනවද කියන්නේ? සුළඟේ පොළනවා ඒකෙත් යමක් ඉතුරු වුණොත් ගඟේ සැඩ පහර ගිල්ලනවා. ඒ ගහ නිසා අනාගතේ ගහක් හැදෙන්නේ කවදාවත් හැදෙන්නේ නැහැ. එහෙනම් චන්දරාගයවත් තණ්හාව ඔය කිව්වේ. මොකද කරන්න ඕනේ? 108 ආකාරයක් තියෙනවා. තෘෂ්ණාවේ. දැන් කපල බිම දාන්න ඕනේ. පිරිසක් ඇති කපල බිම දාලා. හැබැයි වැඩි පිරිසක් ගහට වතුරක් දාන පොරක් දාන. තණ්හාව නැමැති ගහට. චන්දරාගය නැමැති ගහට. වතුරක් දානවා දුකම බලාපොරොත්තු වෙ යුතුයි කිව්වා. කාශ්‍යප නියැවුවා. ගිහින් ආන ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහණෙනි. මේ දුක තමා විසින් ඇති කරනවද? එහෙම නෙමෙයි කිව්වා. එහෙනම් දුක අනුන් විසින් ඇති කරන දෙයක් නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක තමනුත් අනුනුත් දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරගන්න දෙයක් නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක ඉබේ හටගන්න එකක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුකයි කියලා එකක් නැද්ද? තියෙනවමයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ දන්නේ නැද්ද? ඔබ වහන්සේ දකින්නේ නැද්ද? නෑ මම දන්නවා. මම දකින්නවා කිව්වා. අනේ එන මට කියලා දෙන්නෝ කිව්වා. ජාතිපත්‍ය ජරා මරණම් කිව්වා. යම් තැනක පහළ වුණාද හටගත්තද සකස් වුණාද එතන තියෙන්නේ ජරා එහෙනම් ජරා මරණ ටික අයින් කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? ಜಾති අයින් කරන්න ඕනේ. පහළ වීම සකස් වීම හට ගැනීම කට කියන්නේ ඉපදීම කියලා. ආ ඒක අයින් කරන්නම ඕනේ නේද? හ්ම්. එතන නම් හැදෙනවා නම් යම් තරක් දුකයිද නැද්ද? දුකෙන් නිදහස් වෙන්න නම් ජරා මරණ වලින් නිදහස් නිදහස් වෙන්න නම් ಜಾති අයින් කරන්න ඕනේද නැද්ද? ඉතින් දැන් අයින් කරගෙන එන්නකෝ ආයි මුලට මොකක්ද අයින් කරන්න ඕනේ කියලා බලන්න. ಜಾති අයින් කරන්න නම් භවය අයින් කරන්න ඕනේ. භවපච්චා ಜಾතිනේ. භවය අයින් කරන්න නම් උපාදානය අයින් කරන්න ඕනේ. ඒතර උපාදානය අයින් කරන්න නම් තණ්හාව අයින් කරන්න ඕනේ. තණ්හාව අයින් කරන්න නම් වේදනාව විඳීම අයින් කරන්න ඕනේ. විඳීම අයින් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. පස්සපච්චය වේදනා. ස්පර්ශය අයින් කරන්න නම් ආයතන හය අයින් කරන්න ඕනේ. ආයතන හය අයින් කරන්න නම් නාම රූප දෙක අයින් කරන්න ඕනේ. නාම රූප දෙක අයින් කරන්න නම් ප්‍රතිසන්දි විඥානය අයින් කරන්න ඕනේ. ප්‍රතිසන්දි විඥානය අයින් කරන්න නම් සංස්කාර අයින් කරන්න ඕනේ. සංස්කාර අයින් කරන්න ඕන නම් අවිද්‍යාව අයින් කරන්න ඕනේ. අවිද්‍යාව අයින් කරන්න නම් චන්දරාගය අයින් කරන්න ඕනේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? එහෙනම් චන්දරාගය නෙමෙයිද මේ සෑම දෙයකටම මුල? දැන් එහෙනම් අද ඉඳලා නාසයට චන්දරාගයක් නැහැ. බාහිර සුවඳට තියෙන චන්දරාගයක් නැහැ. ඒ දෙක නිසා හැදෙන සිතට චන්දරාගයක් දැන් මේ මොහොතේ ඉඳලා නැද්ද? ආයි හැදුවොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඇයි ආයි හදනවම තමයි තියාව ටිකක්. චන්දරාගය අයින් කරන්න තියෙන්නේ ලොකු වැඩක් නැහැ. ඇලෙන සිත නොඇලෙන බවට පච්චරන්න එච්චරයි තියෙන්නේ. ඇලෙන එකනේ කරන්නේ සිතින්. ඉතින් නොඇලෙන සිතක් හදාගන්නකො ඉවරනේ. හැබැයි අවබෝධය තුල නොයැලෙන සිත එන්නේ. නොයැලෙන සිතක් ඇති කරගන්න කිව්වට කවදාවත් ඇති කරගන්නේ නැහැ. අවබෝධය තුල නිකම් වෙනව නොයැලෙන සිත. දන්නව ඇලිලා වැඩක් නැහැ. ඇලිනොත් මට දුක තමයි හැදෙන්නේ කියලා. පැහැදිලිද කියන එක? එහෙනම් දිවත් ඒ වගේ හේතුන්ගෙන් හටගන්නේ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් සෙනෙහ සෙනෙහ සෙනෙහ පාස උපදනවා දිව. ගෝචර වෙන්නේ බාහිර රසය. ඒක හැදිලා තියෙන සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපෙන්. ඒ බාහිර රසය දිවයි නිසා හැදෙනවා සිතක්. මට රස නැහැ. කවුරු හරි කියනවා මට රසයි කියලා ඒ කියන්නේ අවිද්‍යාව තුළ ඉඳගෙන. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. ආහාර ටික දිවේ තියෙනකොටම රස දැනගන්න සිතක් හැදෙනවා. ඒ සිත දිවෙත් නැහැ, බාහිර රසෙත් නැහැ. තේරෙනවද කියන එක. හේතුඵල ධර්මතාවයක් තියෙන. ජීව විඥාන. ඒකට කියනවා ජීව විඥාන රස දැනගැනීමේ සිත. හේතුන්ගෙන්ද හටගatti. දිවයි රසය නැත්නම් ඒ සිත කවදාවත් හදන්න බෑ. දැන් මේ මොහොතේ සිත් හැදෙන්නේ ජීව විඥාන දැන් හැදෙනවද? එළියට ගිහිල්ලා බීම එකක් බොන්න. ජීව විඥානයක් හැදෙනවද නැද්ද කියලා බලන්න. මොන හරි දෙයක් කටට දාගන්න. ජීව විඥානයක් හැදෙනවද නැද්ද? රස දැනගැනීමේ සිත. ඒතර හේතුඵල නෙමෙයිද? එතකොට ඒ රසය ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? ඒ ඵලය හටගත්තේ. එයි. යන්තම් රසන අයියෝ මේක එච්චර රස නැහෙනි. එහෙම සිතක් හැදෙනවද? ආ මේක නම් තරමක් හොඳයි. මේක නම් තරමක් රසයි. එහෙම සිතක් හැදෙනවද? ආ හොඳ ප්‍රණීත දෙයක් මිහිරිම දෙයක් කටට දාගත්තා. දැන් මොකද්ද කියන්නේ? සිතන්නේ මේද හැදුනේ? ආ? ම්ම් ඒතකොට තුන් ආකාරයක් තියෙනවා. ඒතර අර දුප්පත් අතු පැලක අහිංසක මිනිස්සයත් මොන හරි දෙයක් දවසට කීප වාරක් කටට දාගන්නවා. ඒ මිනිස්සයට සිතක් හැදෙනවා. චුගා විඥානය. දෙව කට්ටියටත් එළවලු තුන හතරක් එක්ක ව්‍යංජන තුන හතරක් එක්ක හදා ගන්නවා යම් දෙයක්. ඔකටත් ඒ ප්‍රත්‍යයට අනුරූප නෙමෙයිද ඒ සිත් හැදෙන්නේ? හොඳයි මහා මන්දිරවල රජමාලිගාවල් වල හැතැම්ම කාලක් විතර පාරට සුවඳයි. නැත්. දැන් ඔය කටේ ගෙවල් වල හැදෙනවා හැම සුවඳ නැහැ නේද? අර රජමාලිගාවල් වල රස බොජුන්. ඒගොල්ලන්ට සිතන් නෙමෙයිද හැදෙන්නේ? ඇයි මේ තුන් ආකාරය? අර අතු පැලේ ඉන්න මිනිස්සයට නැද්ද ඒ සිත හදාගන්න වාසනාව? දව කටියට නැද්ද රජමාලිගාවල් රසබොජුන් ඒ සිත හදාගන්න වාසනාවක් තියනවද? දැන් කවුද එතුණට බෙදුවේ? ආ දෙවියන් වහන්සේ කැමැත්තද? වැරදි වැඩේ හැමුණන්නේ. ඇයි? එතනක් තියෙන්නේ මිනිස්සෙක්නේ. නාම රූප දෙකක් නේ එතනක් තියෙන්නේ. ඔය සියලු දෙනාත් නාම රූප දෙකක් නේ. අර අතු පෙළේ ඉන්න මිනිස්සයන් නාම රූප දෙකක් නේ. දැන් දෙවියන් වහන්සේතර සාධාරණයිද? මහා බ්‍රහ්මයා සාධාරණයිද? දාසාධාරණයි. කර්මයේ විසින් හැදුවේ. ඒ විපාක විඥාන තුනම හැදුවේ හීන විඥාන, මධ්‍යම විඥාන, ප්‍රනීත විඥාන ඒ සිත් තුනම හැදුවේ කර්මයේ විසින්. එහෙනම් කර්මයට අයිතිද? කමසගත සම්මාදිට්ඨි. හේතුඵල දැකීම දැක්කා හේතුන්ගෙමයි හටගන්නේ. දිවයි රසය නැත්තම් ඒක හදන්න බෑ. හේතුඵල දැක්කා විපස්සනා සම්මාදිට්ඨි. දැන් චිව විඥාණයත් බැඳිලා තියෙන්නේ රූපත් එක්ක. සතර මහා ධාතුන් නැත්තම් ඒ සිත හදන්න බැහැනේ. එතකොට නාම රූප දෙක නේද ක්‍රියාත්මක. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති දැන් ඒ විඥාණයට කැමතිද අන්න ගිහින් දානවා ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ හොඳයි ඒ නාම රූප දෙකට හේතු ඒ කියන්නේ විපාක විඥානේ ජීව විඥානයයි රූපත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට ඒ දෙකට හේතු ප්‍රතිසන්දි විඥානයයි. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ හින්දා. එහෙනම් ප්‍රතිසන්දි විඥාණයට හේතු සංස්කාරයි. පෙර කර්මයට අනුරූපව තමයි අර තුන් ආකාරයකට බෙදලා ඉවලා තියෙන්නේ. එහෙනම් සංස්කාරයි සංස්කාර වලට හේතු අවිද්‍යාවයි අවිද්‍යාවට හේතු චන්දරාගේවත් ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. දවතන කාමාශ්‍රවත් ඉවරයි. ඒ චන්දරාගය අයින් කරාම කාමාශ්‍රව ඉවරයි. භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන්නේ භව ආශ්‍රවත් ඉවරයි. ditthi ආශ්‍රවත් ඉවරයි හේතුඵල දැක්කා. ditthiyත් ඉවරයි. ඉවරයි නේද? දැන් ඉවරද නැද්ද කියලා මන් දන්නේ හැබැයි. ආ එහෙනම් පුබ්බන්තේ ඥාන පෙර භවයේ පිළිබඳව නෝන තියෙනවා. අනාගතයටත් ඔහොමමනේ මේද වෙන්නේ. මමද යන්නේ අනාගතයට? හේතුඵලයක් අනුවද වෙන්නේ? අනාගතය දැක්කා. අපරන්තේ ඥාන පුබ්බන්තේ අපරන්තේ ඥාන පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නුවණ විද්‍යා. අවිද්‍යාවෙන් ආ විද්‍යාවට. මුලට පරීක්ෂා කළා එන චන්දරාගය අයින් කරන්න ඕනේ. දිවට තියෙන චන්දරාගයත් අයින් කරන්න, බාහිර රසයට තියෙන චන්දරාගයත් අයින් කරන්න, ඒ දෙක නිසා හැදෙන සිතට තියෙන චන්දරාගයත් අයින් කරන්න. කවද්ද? ආ. කවද්ද අයින් කරන්නේ? කවදා හරි ඕනේ කරන්න වෙනවා. කරන්න වෙනවනේ. ඉතින් කවදද එන්නකන් ඉන්නවද? 2021. මේ තමට ඕන තීරණයක් ගන්න පුළුවන් ගැටලුවක් නෑ. හැබැයි අදත් ගෙදර ගිහිල්ලත් පුළුවන්. හැබැයි දැනුත් පුළුවන්. සසරින් නිවන්නට බණ කිව්වේ. මේ කාලය ප්‍රශ්නයක්. තේරෙනවද? කාලය අවසන් කියනවා. පැහැදිලිද හේතුඵල? කර්මයට අනුරූපවද? ආ දුක කියන තැන නවත්තනවද? ඒක දුක්ඛාරය සත්‍යයි. ආපස්සට පරීක්ෂා කරාම මූල හේතුව අහුවෙනවද? ඒ samudāri සත්‍ය. ඒතොර මූල හේතුව අයින් කරා. දුක්ඛ කියන එක නිරෝධයිද? ඒ ප්‍රවෘත්ති නවත්තනවා. ඒතොර දුක නිරුද්ධයි. ඒ නිවනයි. සීලයක පිහිටියා. තන්පත් වූ සිතින් බණ ඇහුවා. ප්‍රඥාවෙන් නැකිට්ටා. සීල සමාධි ආරියෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි යෝ කිව්වේ ලෝකෝත්තර පැත්ත. සසරින් නිවනට පැහැදිලිද? හොඳයි. අවබෝධය තුල චන්ද්‍රාගය අයින් වෙන්නේ. නිකන් අයින් කරන්න බෑ චන්ද්‍රාගය. කොච්චර කිව්වත් අයින් කරන්නේ. චන්ද්‍රාගය අයින් කරන්න කියලා අනන්ත බණ කියනවා. අයින් කරන්නේ හැබැයි අවබෝධය තුල තමන් අයින් කරගන්නවා චන්ද්‍රාගය. දන්නවා මම මම දුක තමයි හදාගන්නේ කියලා. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා.